ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම පන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදහැවතුනි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 තමගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි. අද මේ පින්නතුන්ට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන තතිය ප්‍රතිපදා සූත්‍රය මේ සූත්‍රය තියෙන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 290 වෙනි පිටුවේ තියෙනවා මේ සූත්‍රය ඒ සූත්‍රයේ පෙන්නනවා පටිපදා හතරක් පින්නතුනි. නිර්වාණය සඳහා යන්න තියෙන පටිපදා හතරක්. ඉතින් මේ දුක්ඛ පටිපදා දණ්ඩාභිඥාව කියන්නේ එක පටිපදාවක්. ඒ වගේම දුක්ඛ පටිපදා කිප්පාභිඥා. ඒ වගේම සුඛාපටිපදා දණ්ඩාභිඥා, සුඛාපටිපදා කිප්පාභිඥා කියලා මේ විදිහේ පටිපදා හතරක් පෙන්නනවා. ඒ වගේම මේ දුක්ඛපටිපදා දණ්ඩාභිඥායෙන් මෛත්‍රී අප්‍රමාණට යන්න පුළුවන් කියන කාරණාව. පෙටකෝපදේශයේ පිටු අංක 315 පෙන්නනවා කොහොමද මේ දුක්ඛපටිපදා දණ්ඩාභිඥා වර්ධනය කරමින් මෛත්‍රී අප්‍රමාණට යන්නේ කියලා. ඉතින් මේ කරුණු කාරණා එක ඒක රාශී කරමින් තමයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් අද ධර්ම දේශනාව එතකොට පදනම් වෙන්නේ මේන් එක පටිපදාවයි. ඒ අනාගත ධර්ම දේශනාවලදී ඉතිරි පටිපදා තුන ගැන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කතමාච බික්කවේ දුක්ඛා පටිපදා දන්දා විඥා. ඉද බික්කවේ බික්කු අසුභානුපස්සේ කායේ විහෙරති. ආහාරේ පටික්කුල සංඤේ සබ්බ ලෝකේ අනබිරත සංඤේ සබ්බ සංකාරේසු අනිච්චානුපස්සේ මරණ සංඥාකෝ පනස්ස අජ්ජත්තං සුපට්ඨිතා හෝති සෝවිමානි පංචසේක බලානි උපනිස්සාය විහෙරති සද්දා බලං විරිය හිරි බලං ඔත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං තස්මානි පංචින්ද්‍රයානි මුදුනි පාතු භාවಂತಿ සද්දින්ද්‍රයන් විරීන්ද්‍රයන් සතීන්ද්‍රයන් සමාධේන්ද්‍රියම් පඤ්ඤාේන්ද්‍රියම් සෝ ඉමේසම් පංචණ්ඩං ඉන්ද්‍රියානං මුදුත්තා දන්දං අනන්ත ආනන්තරයන් පාපුනාති ආසවානං කයාය අයං උච්චති භික්ඛවේ දුක්ඛාපටිපදා දන්දා විඥා මේ දුක්ඛපටිපදා දන්දා විඥා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව පෙන්නනවා මේ භික්ෂුන් වහන්සේ නමකට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා තියෙනවා මහණෙනි මේ දුක්ඛපටිපදා දණ්ඩාභිඥාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙතන ඇත්තටම පෙන්වන්නේ මේ නිර්වාණයට යන්න තියෙන මාර්ගයක් ප්‍රතිපදාව. මේක පෙන්නනවා අසුභානුපස්සේ මේ කයේ තියෙන අසුභය අනුව වාසය කරනවාලු. භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා වඩවාගෙන වාසය කරනවාලු. ඒ වගේම සබ්බලෝකයේ අනබිරත සංඥාව වඩමින් වාසය කරනවාලු. ඒ වගේම සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සේ මේ සියලු සංස්කාරයන්හි අනිත්‍යානු දර්ශනය ඇතිව වාසය කරනකොට එයාගේ මරණ සංඥාව වැඩෙනවලු. ඉතින් මෙන්න මේ සීක බල පංචසේක බල සද්දා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මේ සේක බල එයාගේ හිමින් පහළ වෙනවලු. ඒක මේ දණ්ඩා විඥා කියලා කියන්නේ. දුක්සේ ලැබිය යුතු සෙමෙන් තමයි මේක වැඩෙන්නේ. ඉතින් හෙමෙන් තමයි වැඩෙන්නේ මොනවාද මේ ඉන්ද්‍රිය ධර්ම අර කියපු ඒ බල ධර්ම වැඩෙනකොටම මේ ඉන්ද්‍රිය ධර්ම කියන එක වැඩෙනවා කියලා කියනවා හිමි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ හින්දා මේ නිර්වාණය සඳහා යන්නේ මේ ප්‍රතිපදායෙන් හිමින් කියලා කියනවා. ඒක තමයි මුදුත්තා දන්දන් කියලා කියන්නේ හිමින් හරිම හිමින් මේ ගමනට යනවා එහෙම නැත්නම් නිර්වාණය සඳහා ගමන් කරනවා. ඒක තමයි දුක්ඛ පටිපදා දන්දා විඥාව කියලා කියන්නේ. එහෙමනම් මේ පින්නතුන්ට මේ වචන ටිකක් අමාරු වගේ දැනෙයි. නමුත් මෙහෙම දේවල් තියෙනවා පින් පින්නතුනේ. දැන් දැන් අසුන් දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අසුබ අසුබේ අනුව වාසය කරනවා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා අසුබේ භාවනාව අසුභා භාවනා කියලා අහල් තියෙනවනේ. දැන් අපි දන්නවා අපේ කය මරුණහම මොකද වෙන්නේ කියලා. නවසීවතික භාවනා කියලා පෙන්නනවා සතිපට්ඨාන සූත්‍රය එහෙම. අපේ කය මරුණට පස්සේ මේක ඉදිමෙනවනේ. නිල් පාට වෙනවා. නවදොරින් ඕජා වැක්කිරිලා. ඉතින් මේක අන්තිමයට කුණු වෙලා පණුව ගහලා ඇටසැකිල්ල ඉතුරු වෙලා. ඒ ඇටසැකිල්ලත් අන්තිමට දිර්ලා දිර්ලා මුකුත් නැති වෙනවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ කය අසුබේ මේ මලමිනිය මේ විදිහට වෙනස් වෙලා යන හැටි තමන්ගේ කය වෙනස් වෙලා යන හැටි කෙනෙක් සිහිය පාත්නවා නම් දැන් ඔයත්තන්ට අද මේ කාලේ එහෙම අමුසොහන් වලට යන්න පුළුවන් කමක් නැහැ මොකද අමුසොහන් නැහැ අද. හැබැයි තමන්ට ඕනනම් පුළුවන් තමන්ම මැරිලා කියලා බලාගෙන ඉන්න. නැත්තම් දැකපු හොඳ මලමිනියක් සිහිපත් කරගෙන ඒ තමන්ම තමයි මේ මැරිලා ඉන්නේ කියලා හිතාගෙන මේ මලමිනියට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. අන්න ඒ විදිහට සිහිය පිටවන එක තමයි අසුභානුපස්සී කියලා කියන්නේ. මේ කයේ අසුභය බලනවා. ඒ අසුභය බලන්නේ ඒ විදිහට. එතකොට ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා වඩනවා කියලා එකක් තියෙනවා. මොකද්ද මේ ආහාරයේ පටික්කුල සංඥාව කියලා කියන්නේ? වෙනතන ආහාරයේ පටික්කුල සංඥාව කියපුවාම අපි දන්නවා දැන් අපි කන බොන ආහාරය. මේකත් තව කමටහනක්. තා භාවනා ක්‍රම වේදයක්. ඒ ආහාරයේ පටික්කුල සංඥාව ගත්තාම අපි දන්නවා කැමපිය ගානක් මේසොට බෙදලා එහෙම තිබුණාම ඉතින් ඔක අපි අතින් අනනවා නේද? කන්නකොට අතින් අනන්න එපේ. ඒ අනකොට අනනකොට මේ කය ඒකේ ගෑවුණු නිසා ඒක ජරාවටපත් වෙනවා. බාන ඉඳුල් එකක් එහෙම කන්න හිතෙන්නේ නැහනේ. ඊට පස්සේ අපි මේ කයේ කය ඇතුළට දාන එහෙම නැත්නම් කට ඇතුළට දාන මේ ආහාර. දැන් බලන්න කෙලත් එක්ක මිශ්‍ර වුණාම අරටත් වඩා ජරාවයි. කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඒක තවත් අපි ඇතුළට ගියාම අපි දන්නවා අපි ආමාශය ඇතුළට ගියාම ඇතුළේ තියෙන පිත් වගේ දේවල් එක එක අම්ල જાති ඇවිල්ලා ඒක ඇතුළේ සම්පූර්ණ වමනේ බවට පත් වෙනවා. දැන් එහෙනම් වමනේ තමයි මේ ඇත්ත ඇතුලේ තියෙන්නේ දැන්. මේ හොඳට රසට තිබුණා කියම ආහාරේ ශරීරයට යනකොට මේක වමනේ බවටපත් වෙනවා ඇතුළට යනකොට. ඉතින් බලන්න දැන් මේ වමනේ කියන එක අපි හරිම පිළිකුල් කරන දෙයක්නේ. කොහෙද මේවා තියෙන්නේ? ඇතුලේ තියෙන අපේ ඇඟ ඇතුලේමයි තියෙන්නේ. එතකොට මේ වමනෙන් තමයි පින්නතුනේ මේ මුළු කයම හැදෙන්නේ. අපි මේ මස් ඇට නහර මේ ඔක්කොම ලොම් ගහක් පවා කෙස් ගහක් පවා හැදෙන්නේ අපේ මේ ගන්න ආහාරයෙන්නේ. එහෙනම් ආහාරයේ තියෙන ධාතු වල කොටස් තමයි ඒ ධාතු ස්වභාවයන් තව වෙන ස්වභාවයන්ට පරිවර්තනය වෙලා මේ කය නිර්මාණය වෙන්නේ. කය නැවත නැවත හැදෙන්නේ. රූප කලාප ගොඩක් මැරෙනකොට තව රූප කලාප ගොඩක් උපදිනවා. ඉතින් මොනයින්ද මේ හැදෙන්නේ එහෙනම් වමනේ. එහෙනම් වමනෙන් හැදිච්ච කෙස් නේද අපිට තියෙන්නේ. වමනෙන් හැදිච්ච ලොම් තියෙන්නේ. වමනෙන් හැදිච්ච නියපොතු දත් ඒ වගේ මුළු කයේ තියෙන කිමේ තියෙන කොටස් සියල්ලම ඇදලා තියෙන ওই වමනේම. එහෙනම් මේක සම්පූර්ණ වමනේ ගොඩක්මයි. ඉතින් මෙහෙම දැකපුවට පස්සේ මේ කය ගැන නැවත අය ආසාවක් එහෙම නැත්නම් මේක තණ්හාවක් මගේ කියාගන්නේ හිතෙන්නේ මේ ආහාරයේ පටික්කුල සංඥා. එහෙනම් කනබන ආහාරය කියන්නේ ඕක තමයි. ඉතින් මේ මුළු කයම ඇදලා තියෙන එකෙන්. ඒ වගේම තියෙනවා මේ සබ්බලෝකයේ අනිබිදත් සංඥාව කියන එක. දැන් අපි දන්නවා මේ සබ්බලෝකයේ කියපුවම සියලු ලෝකයේ කියපුවම භාගතුන් වහන්සේ ලෝකය කියලා දෙයක් දේශනා කරනවා. මොකද මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ලෝකය? ඔය රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට දේශනා කරනවා. රෝහිතස්ස මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන ලෝකය තමයි මේ ලෝකය කියන්නේ. ඒ කියන්නේ අපේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම. මොනවාද මේ ලෝකයේ තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔච්චරයි වෙන මොකක්වත් නැහැ. මේ පැවැත්ම තුළ තියෙන්නේ පංච උපාදානස්කන්ධේ පැවැත්මන්නේ මේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් මෙන්න මේ මේ තියෙන සියලු ලෝකයේ තියෙන සංඥා මේ තියෙන පංච උපාදානස්කන්ධ පැවැත්ම තියෙන සියලුම සංඥාවල් තණ්හා දෘෂ්ටි වශයෙන් උපාදානය කර ගන්නවා නම් ඉතින් අන්න ඒක නොකර ගන්න ඕනේ. ඒ කියන්නේ අනිබිරත සංඥා කියන්නේ. සබ්බ ලෝකයේ සියලු ලෝකයේම නොයලී නොයලෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇලෙන්නේ නැතිව ජීවත් වෙන නම් මෙහෙම කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? පෙන්න මේ සබ්බ ලෝකේ අනිබිතර සංඥාවෙන් අදිෂ්ඨාන ඒ වගේම අබිනිවේෂ අනුසය කියලා කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ කොටස් තුනෙන් අපිට පුළුවන් මේ නොයලී ඉන්න Tamanගේ හිත හදාගන්න. එතකොට මේ අදිෂ්ඨාන කියන්නේ මොනවාද? අදිෂ්ඨාන කියන්නේ සිතට ස්ථාන වන දේවල්. මේ අදිෂ්ඨාන පාවිච්චි කරලා අපිට තණ්හාවෙන් අයින් වෙන්න පුළුවන්. මොනවාද මේ අදිෂ්ඨාන ටික? එකක් තියෙනවා ඡාග අදිෂ්ඨාන කියලා. දැන් ওই දන් දෙනකොට එහෙම ඇතිනේ ඡාගේ නැතහැරීමනේ. තණ්හාව අයින් වෙනවද නැද්ද කියලා බලන්න යම් ප්‍රමාණයකින් හරි. දන් දෙනවා ඡාග අදිෂ්ඨාන. ඊළඟට සත්‍ය අදිෂ්ඨාන එහෙම නැත්නම් සත්‍ය අදිෂ්ඨානය කියලා තියෙනවා. ඇත්ත. ලෝකේ තියෙන ඔක්කොම බොරු පින්නතුනේ. නිර්වාණය විතරයි ඇත්ත. ඒක මම තා ඉස්සරහට කියලා දෙන්න. ඊළඟට දෙනවා පඤ්ඤා අදිඨානය. යම් කිසි කෙනෙක් මගේ කියලා දෙයක් ගන්නවා නම් ගන්න බැරි දෙයක් මේ එයා ගන්න යන්නේ. ප්‍රඥාව තියෙනවා නම් කිසිම දෙයක් මගේ කියලා ගන්න නැහැ පින්නතුනේ. ඒ හින්දා ප්‍රඥා අදිෂ්ඨානෙ තියෙනවා නම් ඔන්න හිත ආයෙත් ගලවන්න පුළුවන්. නොඇලී ඉන්න පුළුවන්. ඊළඟට මේ උපසමාද අදිෂ්ඨානය කියලා තව එකක් තියෙනවා. කෙලෙස් හිතට එන්නේ නැත්තම් හිත හරීම සාන්තයි. ඉතින් ආන්ගේ සාන්ත ස්වභාවය පාත්තන්න තමන් උත්සාහ කරනවා නම් කෙලෙස් රහිතවම අන්න එතන තමයි මේ උපසමාදෙදිත්තානේ කියලා පෙන්නන්නේ. ඒ වගේම අදිත්‍යාන අභිනිවේෂ කියලා තියෙනවා. අපි දන්නා අපි එක එක සංස්කාරයන් කරනවා. මේ සංස්කාර වලට ඇලෙනවා. අපි කරන වැඩ වලට තමයි කියන්නේ සංස්කාර කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අපි රස්සාවල් කරනවා ඔයගොල්ලෝ රස්සාවල් කරන ඒවා ඒවා සංස්කාරයන්. ගොවිතැන් වැඩ කටයුතු කරන ඒවා සංස්කාරයන්. රෙදි හොදනවා, වළං හොදනවා ඔක්කොටම කියන්නේ සංස්කාර කියලා. ඉතින් මේ එක එක සංස්කාරයන් වලට නිකම් ඇලිලා තියෙනවා නම් ආන්ගේ ඇලිච්ච ස්වභාවයට කියනවා අබිනිවෙසයන් කියලා. අබිනිවෙසය. ඒ ඇලිලා ඉන්නවා. එක එකෙන් ගැලවෙන්න විදිහක් නෑ. දැන් රස්සාවට එන එකෙන් ගැලවෙන්න බෑනේ. එන්නේ නැතුව ඉන්න බෑනේ ඇයි? රස්සාව කරේ නැත්තම් ඉතින් කන්න හම්බෙන්නේ. ඉතින් කන්න ඕනේ හින්දා ආයෙ රස්සාවට යන්න ඕනේ. ඉතින් ඇලවිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ සංස්කාර වල තියෙන ඇලිච්ච ස්වභාවය. ගොවිතැන් කරන්නේ නැතුව ඉන්න බෑ. ඇයි? අන්න අර විදිහට ඇලවිලා තියෙනවා. කන්න බොන්න හොයාගන්න යන්න ඕනේ. ඉතින් මේ සංසාරේ මේ විදිහට අප්‍රමාණ දුක් විඳින්න පින්නතුනේ මෙන්න මේ වයින් ගැලවෙන්න විදිහක් නැතුව. අන්න භාගතුනා දේශනා කරනවා මේ අබිනිවේෂයෙන් අයින් වෙන්න කියලා මේ ඇලිච්ච ස්වභාවය. ඒ වගේම අපේ හිතේ තියෙන අප්‍රකටව තියෙනවා මේ අනුසය ධර්මයන් කියලා. හිතේ හැංගිච්ච කෙලෙස් කියලා කිව්වත් කමන්නේ. එහෙම නැත්නම් නිතරම මේ කෙලෙස් තියෙනවා ඇතුලේ. මේ අනුසය ධර්මයන් තියෙනවා කාමරාග අනුසය, භවරාග අනුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, මාන, දිට්ඨි, විචිකිච්ඡා යන ආදී වශයෙන් මේ අනුසය ධර්මයන් තියෙනවා. එකපාරටම ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් මේවා තියෙනවා අප්‍රකට. මේවෙන් අයින් වෙන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සබ්බ ලෝකේ අනිබිත සංඥාව. එහෙම නැත්නම් අදිත්‍යාන අබිනිවේෂ අනුසය. ඔය ඇතෝ ගිරිමානන්ද සූත්‍රය එහෙම දේශනා කරලා ඇතිනේ සත්‍යයනා කරලා ඇති. ඔගේ තියෙනවා මේ සංඥා ගැන. සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. දැන් බලන්න ඊළඟට තියෙන්නේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. දැන් මේ වෙනක මොනවද කියලා දුන්නේ බලන්න. අසුභය ගැන කියලා දුන්නා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥාව ගැන කියලා දුන්නා යම් ප්‍රමාණයකට. තියෙන වෙලාව හැටියට මම කියලා දෙන්නම්. ඊළඟට මේ සබ්බ ලෝකේ අනිබිදට සංඥාව කියලා දුන්නා. ඒවත් එක එක එක ස්වභාවයන් මේ හිත ගලව ගන්න තියෙන කමටහන්. ඊළඟට දෙනවා සබ්බ සංකාරයේසු අනිච්චං සංඥා. එහෙනම් මේ ගිරිමානන් සූත්‍රයෙන් පෙන්නන මේ සබ්බ සංකාරයේසු අනිච්ච සියලු සංස්කාරයන්හි අනිත්‍යානු ස්වභාවයෙන් යුක්ත වාසය කිරීම. ඒතර මේ සංස්කාරයන්හි අනිච්චානුපස්සය කියපුවහම මේ වගේ ඇතිවීම නැතිවීම බලන්න ඕනේ. ඒකේ සමුදය ඒ වගේම අත්ංගමේ මේ දෙක බලන්න ඕනේ. මේ උදේවයි කියලා කියන්නේත් ඕක තමයි. ඉතින් ඒතකොට මේ සියලු සංස්කාරයන් ගැන අනිච්චානුපස්සී වාසය කරන්නම් ඒ සියලු සංස්කාරයන් Tamanට අට්ටියති පීඩාගෙන දෙන බව දැනගන්න දැන් අපි රස්සාවම බලන්නකෝ රස්සාවම උදේ ඉඳන් රැ වෙනකම් කොච්චර අපිට පීඩා දෙනවද? ගොවිතැන්පත් ඒවා වෙන දේවල් ඒවා එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල් උනත් එහෙමයි. මහා පුදුමාකාර විදිහට පීඩාවටපත් කරනවා තමන්. පීඩාවගෙන දෙනවා. ඒ වගේම හරායති. තමන්ව ලැජ්ජාවටපත් කරන මේ සංස්කාරය. දැන් නිකන් බලන්න අපි නිකන් උදාහරණයක් ගන්න අපි ඉස්සල්ලාම මේ අම්මගේ කුසට මේ බැස ගන්නකොට සංස්කාරයක් අල්ලගෙන තමයි බහගන්නේ. පෙර කරපු පිනක් හරි පවක් හරි ඉතින් මව්කුසට එන්නම් අපි කියනවානේ පුඤ්ඤාභි සංස්කාරයක් ඕනේ කියලා. මේ සුගතිගාමි වෙන්න. ඉතින් මේ සංස්කාරයේ මේ විදිහට උප්පත්ති ලැබුණා කොහෙද අපි ඉපදුනේ? අර අසුචි වලක් ඇතුලේ මාස 9ක් විතර හිර වෙලානේ හිටියේ. ඉතින් මේ සංස්කාරයෙන් අන්තිමට මොකද වෙන්නේ? අසුචි වලක ඉන්න හරි වීරයෙක් වගේ. මහා ලැජ්ජාවටපත් වෙලා ඒ ඉතින් මේ ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. ඉතින් නැත්තම් ආයෙ පාරක් ඔය ඇතුළ රිංග ගන්නවා. ඊළඟ දෙනවා jigojjati කියලා පිළිකුල් කරනවා. දැන් මේ සංස්කාරයක් අල්ලගෙන අපි මොකද්ද මේ හදාගෙන තියෙන්නේ? හ්ම්? දෙතිස් කුණුපයක්ට හදාගෙන තියෙන්නේ. මේ කෙස්ලොම් නියදත් වලින් බොකු බඩ වලින් ඉච්ච එකක් එහෙට මෙහෙට ඇරයි යනවා කියලා කියන්නේ. පාරේ ඇරයි යනවා නිකන් අසුචි බෑග් දෙකක් එල්ලගෙන යන්න පුළුවන් නිකන් සොපින් නුර දෙක දාගෙන වගේ. නිකන් හිතන්නකෝ කෙලසොටු සම කබ කඳුළු එහෙම එල්ලගෙන යන්න කිව්වනම් ওই බෑග්ස් ටික දාගෙන එළි පේන බෑග් වල එහෙම දාගෙන යන්න කිව්වොත් බලන්නවත් එහෙම ඇරයි යන්න හිතන්නේවත් නැහැ. ඒ වෙනතර අඩි පොඩි ප්‍රමාණයක් ඇතුලෙන් එහෙම නැත්නම් අඟල දෙකක් ඇතුලෙන් හැම ඇතුලෙන් ඔය ඔක්කොම තියෙනවා. ඒ ජරා ගොඩ අපි ඇහෙට මේට අරගෙන මාන්නෙන් කොච්චර මේ පීඩාවටපත් වෙනවද මේ ජරා ගොඩ හොඳයි කියලා දකින්නේ. ඕක තමයි අවිද්‍යාව. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ යම් කිසි කෙනෙක් මේ සංඥා ඔය දැන් ඉස්සල්ලා දේශනා කරපු මේ දුක්ඛ පටිපදා දන්නාභිඥා වැඩෙන්න නම් වැඩෙන්න නම් මෙන්න මේ කියන කර්මස්ථානය නෑ පාවිච්චි කරන්න ඕන. මොනවාද ඒ කර්මස්ථානයන් අසුභානුපස්සීව. එහෙම නැත්නම් අසුභය බලන්න ඕන. එතකොට ආහාරයේ පටික්කුල සංඥා බලන්න ඕනේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා බලන්න ඕනේ. ඊළඟට සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සී විහ එහෙම නැත්නම් අනිච්ච සංඥා බලන්න ඕනේ. එහෙම ඊළඟ එක තියෙනවා මරණ සංඥාව තමයි දැන් එයාගේ මැරෙනවා කියන එක එයා දන්නවා දැන්. ඉතින් ඔහම එනකොට එයාට මොනවද ඇති වෙන්නේ? මෙන්න මේ කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහක් මේ පංචසේක බල ඉන්ද්‍රිය ධර්මනේ පින්නතුනේ පංචසේක බල වැඩෙනවා මොනවාද සද්දා බලය දන්නවනේ ඔයත් සද්දාව ගැන මම තා ටිකක් ඉස්සරහට කියලා දෙන්න ඊළඟට හිරි බලය හිරි කියලා කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා හිරි ඊළඟට ඒ කියන්නේ ලැජ්ජාට පව් කරන්න ලැජ්ජයි ඔත්තප්පය කියලා කියන්නේ පව් කරන්න තියෙන බය ඒ වගේම විරිය බලය, ප්‍රඥා බලය. විරිය කියලා කියපුවම අපි දන්නවා අකුසල ප්‍රහාණය කළ කුසල වර්ධනය කරන එක. ඊළඟට ප්‍රඥාව කියලා කියපුවම දන්නවා මේ බලය. ප්‍රඥා බලය කියලා කියන්නේ තමයි මොකක්වත් මගේ කියලා ගන්නෙ නැත්තම්. ඉතින් එතන මේ ප්‍රඥාවම තමයි වැඩෙන්නේ. ඉතින් මේව වැඩෙනකොට අන හිමින් පහළ වෙනවලු මොනවාද මේ ඉන්ද්‍රිය ධර්ම ටික බල ධර්ම පහළ වෙනකොට ඉන්ද්‍රිය ධර්ම පහළ වෙනවලු හිමින් සද්ද සද්ධාව කියන ඉන්ද්‍රිය. ඇතර ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනේ අපි දන්නවා නායකත්වය දෙනවා. කොහාටද මේ නායකත්වය දෙන්නේ? නායකත්වය දෙන්නේ නිර්වාණයට. එතකොට දැන් ඉන්ද්‍රිය ධර්මම බල බල බවටත්පත් වෙනවා. දැන් නායකයා වුණාම ඒ නායකයාට බලයකුත් තියෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම්කිසි පස් දෙනෙක් වගේ පස් දෙනෙක් එකතු වෙලා මොකක් හරි පොල් කොටයක් වගේ එකක් උස්සනවා. තල්ලු කරගෙන එනවා. ඒක මොකක් හරි දෙනක උස්සන්න ඕන වුණොත් ඒ පස් දෙනාම උස්සනකොට අනේ යාළුලට බල බවට පත් වෙන එතන. එයාගේ බලය පේන්නේ එතනදී. එහෙනම් මේ සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංචේන්ද්‍රිය පංච බල බවට පත් වෙන නිවනට නායකත්වයක් දෙන හරිතයන්ට තල්ලු කරගෙනත් යනවා. ඒ වගේම ඔසවත් තියෙනවා. ඒ හැබැයි මේවා හිමීට වැඩෙන එක තමයි දණ්ඩාභිඥා කියලා කියන්නේ. දැන් දුක්ඛ පටිපදා දුකින් ගිහිල්ලා හිමින් දුක්ඛ පටිපදායෙන් ගිහිල්ලා හිමින් වැඩෙන ක්‍රමවේදයක් පටිපදාවක් තමයි මේක තියෙන්නේ. ඒතර දුක්ඛ පටිපදා කිප්ප අභිඥා කියන්නේ දුකෙන් තමයි යන්නේ. හැබැයි වේගෙන් වැඩෙනවා අරට වඩා. දුක්ඛ පටිපදා කිප්ප අභිඥා වෙන්නේ මීට වඩා වේගෙන් වැඩෙනවා. දුකෙන් යන්නේ. ඒතර සුඛ පටිපදා එහෙනම් සුඛයෙන් යනවා. හැබැයි හිමින් වැඩෙනවා. සුඛ පටිපදා දණ්ඩාභිඥාව. ඒ වගේම සුඛපටිපදා කිප්පභිඥා කියන සුඛයෙන් යන්නේ වේගයෙන් වැඩෙනවා. මේ හතරෙනි පටිපදාව. ඉතින් ඒක ඔක්කොම විස්තර කරන්න බෑ. අද මම එකයි විස්තර කරන්න පුළුවන් විදිහට වෙලාව තියෙන විදිහට. ඒක තමයි දුක්ඛපටිපදා දණ්ඩාභිඥා කියන එකෙන් අපි මෛත්‍රී අප්‍රමාණයට යන හැටි කියලා දෙන්නේ. කොහොමද මේ විදිහට දැන් මේ ඉන්ද්‍රිය ධර්ම මේ විදිහට වැඩෙනවා. හිමින් වැඩෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම හිමින් වැඩෙනකොට දැන් සද්ධාව කියන එක ඔය ඇත්ත දන්නව මොකද සද්ධාව කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගැන භාග්‍යතුන් වහන්සේ සංඝයා ගැන ඒ ಗುಣ දැනගන්න ඕනේ දැනගෙන දැක ගන්න ඕනේ දැකගත්තාම තමයි අපිට මේ ධර්මයේ පේන්නේ දැන් උදාහරණයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඒ ධර්මය අවබෝධ කරන්න අවබෝධ කරන්න දැනගන්න දැනගන්න දැකගන්න දැකගන්න භාග්‍යතුන් වහන්සේමයි දකින්නේ. හ්ම් උදාහරණයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා රහසින්වත් පව කරන්නේ නැහැ කියලා උන්වහන්සේනේ. අපිට එක්කව පව කරන්න එපා කියලා. ඉතින් අපිත් පව කරන්නේ නැතුව ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ අපි පව් වලින් පව් වල ඉන්නකොට තමයි බයෙන් තැති ගැනීමෙන් ලොණ්ඩ හැගෙනීමෙන් ඉන්නේ. පව් නැත්තම් එහෙම එකක් නැහැ. ඉතින් එතකොට දැන් ඒ තියෙන සැනසෙල්ල මට මෙහෙම ලැබුණා නම් මේ විදිහට ලැබුණා නම් ඒ උතුම් භාග්‍යතුන් වහන්සේට කොච්චරක් මේ සැනසෙල්ල ලැබිලාද කියලා ආන් ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදෙනවා. ඉතින් ওই විදිහට මේ ලෝකයේ දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව යනාදි වශයෙන් දුක් ගොඩක ඉන්නේ අපි මේ ඔක්කොම සත්‍ය. ඉතින් මේ වගේ දුක් ගොඩක ඉන්න මේ සියලු සත්‍යෝ යම් කිසි විදිහකින් මේ දුකෙන් අත මුදවෙන්න හිතන්නේ නැත්තම් දුකයි කියලා දන්නෙත් නැහනේ. බුදු කෙනෙක්ම ඇවිල්ලා තමයි කියන්නේ මේක මහා දුකක් කියලා. ඉතින් Tamanටත් මේක ඒ වචනේ අහලා හිතපුවාම ඇත්තටම මෙතන දුක තියෙනවා කියලා තේරෙන්න තේරෙන්න. එයාට ඉන්න හිතේද කියලා බලන්න මේ දුක තියෙන තැන. දැන් යම් හෝල් එකක් තියෙනවා නම් ඔක ගිනි ගන්නවා නම් ඒක ඇතුලේ මිනිසෙක් ඉන්නවා නම් එයා පිච්චෙනවා කියලා දන්නවනේ හොඳ ආකාරව. ඉතින් එයා බලන්නේ කොහොම හරි පිච්චෙන එකෙන් එළියට පැන ගන්න. ඉතින් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දකින්න දකින්න. ලෝකයේ තුල ඉන්නනේ ඉන්න හිතෙන්නේ නැහැ. ලෝකෙන් අයින් වෙන්න හිතෙන්නේ. නිර්වාණයට යන්න හිතෙනවා. අන්න එතකොට බලන්න ඒ ශ්‍රද්ධාව ඇති වෙන හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට ඒ උතුම් භාග්‍යතුන් වහන්සේකට ඒ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරන සංඝ රත්නයට පුදුමාකාර පැහැදීමක්. ඉතින් ඔය ආවෙච්ච ප්‍රසාදය කියන තැනට යන්න පුළුවන්. කෙලවෙන්නේ නැති ශ්‍රද්ධාව, කෙලවෙන්නේ නැති පැහැදීමක් ඇති වෙනවා. ඉතින් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්. ඒ ඉතින් නිවන්ට නායකත්වය දෙනවානේ. ඒක වැඩෙනවා, හිමින් වැඩෙන්නේ මේ වඩනකොට. ඊළඟ විරිය. මොකද්ද විරිය කියලා කියන්නේ? ඉතින් විරිය කියපුවම අපි දන්නවා මේ අකුසල ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න එක. අර නිවනට යන්න ඕන කෙනාට නිවනට යන්න විරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ විරියත් වැඩෙනවා. මග නවතිනවනකොට විරයක් එන්නේ නැහැ. ඉතින් යම්කිසි විරියක් තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් කළු ගලක් කරේ අරගෙන මම මෙතේ ඉඳන් අතෙන් ගිහිල්ලාම මේක අරයි යනවමයි කියලා හිතුවේ නැත්තම්. එහෙම විරිය තිබුණ නැත්තම් කායික විරිය තිබුණ නැත්තම් චෛතසික විරිය තිබුණ නැත්තම් එයාට ඒක අරයි යන්න බෑ. ඒක අරයි යන්නම් එයාට ඒ දැඩි අදිෂ්ඨානය තියෙන්න ඕනේ විරිය තියෙන්න ඕනේ. ඒක වැඩෙන අය වගේම තමයි සතිය සිහිය තියෙන්න ඕනේ. සිහිය නැතුව මුකුත් කරන්න බෑනේ. නේද? කනකොට කන බව දැනගෙන කන්න ඕනේ. යනකොට යන බව දැනගන්න ඕනේ. ඉඳ ගන්නකොට ඉඳ ගන්න බව දැනගන්න ඕනේ. හිට ගන්නකොට හිඳ ගන්න බව දැනගන්න ඕනේ. ඒ තැන ඒ කරන දේ කරන තැනම සිහිය පවත්වන්න ඕනේ. දැන් හුඟක් දෙනෙක් ඒක නෙවෙයි කරන දේ කරන තැන සිහිය පවතින්නේ නැහැ. ඉතින් වෙන්නේ අන්තිමට වෙන මොනවා හරි හිත හිත තමයි කරන්නේ. එතකොට අපේ ජීවිතේ ගොඩාක් කෙලෙස් වලට යට වෙලා ඉවරයි. ඒ තන සිහිය ප්‍රාත්තුපම කෙලෙස් එන්නේ සතිය අවශ්‍යයි. සිහිය නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මොකද නිවනට යන්න නිවනට යන සිහියක් තියෙනවනේ. ඒක තියෙනවා සම්මා සතිය කියලා කියන්නේ. ඉතින් ඔහොම යනකොට මේ හිත එකඟ වෙන එක තමයි සමාධිය කියලා කියන්නේ. සමාධි මේ හිත එකඟ වෙලා එතකොට ඒ හිත එකඟ වෙලා ඇති කරගන්නා වූ ඒ ශක්තිය මේ ලෝකයේ ඇත්ත දකිනකොට මේ ලෝකයේ තියෙන ඇතිවීම නැතිවීම එහෙම නැත්නම් මේ උදේවාය ඇති වෙනව නැති වෙනව නම් මේ ලෝකයේ හැම තැනකම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම කියන කෙනෙක් අවබෝධ කරගන්නවා නම් අවබෝධ වෙනවා නම් එයා ඔය එකක්වත් මගේ කියලා ගන්නෑ. ඉතින් මේ ප්‍රඥාව කියලා කියන්නේ එහෙමයි. නම් ප්‍රඥාව ඇති වෙනවා එයාට. ඉතින් මේවා හිමින් පහළ වෙලා. අන්න මෙයා ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔන්න බලන්න පින්නතුනේ. දැන් මෙයාට මේ කියන අභිඥාවන් එහෙම නැත්නම් මේ කියන පටිපදා වැඩිලා වැඩිලා මෙයා ගමන් කරන මෙතනින් එහාට මේකේ පේනනවා මේ දුක්ඛ පටිපදා දන්ද අභිඥා වඩනකොට මෙයාට මෛත්‍රී අප්‍රමාණයට යන්න පුළුවන් කියලා. දැන් පෙන්නතුනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා හතරක් තියෙනවානේ. ඉතින් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියපුවම ඒ වගේ අප්‍රමාණයන් තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. ඒ අප්‍රමාණයන් වඩන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අම්මනි දුක්කෙත්තා තාත්තනි දුක්කෙත්තා ගෙදර ඉන්න බල්ලනි දුක්කෙත්තා පූසනි දුක්කෙත්තා මේ සංසාර දුක් මේ කියලා එහෙම නැත්නම් මේ විදිහට කියලා එක එක්කෙනා පුජ්‍යලයෝ සත්‍ය වශයෙන් ওই විදිහට කියනවා. ඒකට මෙත්තාවක් තියෙනවා. ඒක නැත්තේ නෑ. මෙත්තාව තියෙනවා. නමුත් මෙත්තා අප්‍රමාණය කියන්නේ එහෙම නෑ පින්නතුන. ඊට වඩා හුඟක් ගැඹුරට යනවා. මෙත්තා අප්‍රමාණය වෙනකොට අපි කිසිම කෙනෙක් විශේෂත්වයක් කරන්නේ නෑ. සියලු සත්‍යයන්ට එක හා සමානව අම්මත් එකයි බල්ලත් එකයි. මොකද අම්මත් ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා මැරිලා යන කෙනෙක්. බල්ලත් ජාති වෙලා, නේද? ජරා වෙලා, ව්‍යාධි වෙලා, මැරිලා යන ඔක්කොම ඉන්නේ එකම දුක්ඛේ. එහෙනම් මේ ඔක්කොටම එක හා සමානව මේ මෙත්තාව වඩන්න ඕනේ. එතකොට තමයි මේ අපේ සක්කාය දිට්ඨියම කැඩිලා යන්නේ. නැත්තම් මේ මගේ කියලානේ ගන්නෙ. ඇයි මගේ අම්මා විතරක් නේ දුක්ඛෙත්තා කියන්නේ? අනිත් අම්මලා මගේ නෙවෙයිද? භාගතුන් දේශනා කරන්නේ කොහොමද? සියලුම අම්මලා, සියලුම කෙනා මගේ අම්මලා වෙලා තිනවා. කූඹියා පවා. ඒ හින්දා සියලු දෙනා මගේ අම්මලා තාත්තලා මේ වෙලා තියෙන සංසාරේ පුත් අනමතග්ගෝ බික්කේ සංසාරෝ මහා දිග කාලයක් වෙනතුළු මේ සංසාරේ. හිතා ගන්නත් බැරි තරම් දිග කාලයකින් නම් පැවතෙන්නේ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ එන සංසාරයක ඉතින් හිතා ගන්න පුළුවන්ද? දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ අම්මා මැරිලා විතරක් සංසාරේ අම්මලා මැරිලා අඬපු කඳුළු එකතු කරපුවාම මේ මහා සාගරයට වඩා වැඩි කියලා කියනවනේ. ඉතින් අද අපිට පුළුවන් ද නිකම් පොඩ්ඩක් මේ වීදුරුකට එකක්වත් අඬා ගන්නද? ඉතින් කොච්චර අඬලද? හ්ම් අම්මා මැරිලා, තාත්තා මැරිලා, මහත්තයා මැරිලා, නෝන මැරිලා මේ හැම කෙනෙක්ම මැරිලා එක එක්කෙනා වෙන වෙන වශයෙන් ගත්තත් ඒත් මහ මුහුදට වඩා වැඩියෙන් අඳලා තියෙනවා සංසාරේ. ඉතින් හිතා ගන්නත් බෑ. කොච්චර දිග සංසාරයක්ද? අපි හරකෙක් කියලා, බල්ලෙක් කියලා, කුකුලෙක් කියලා බෙල්ල කපනවට ගියපු ලේ එකතු කරාම ඒත් ඒ වගේ වැඩි කියලා කියනවා. මේ මහ මූදට වඩා වැඩිලු. ඉතින් ඒ තරම් දිගු සංසාරයක අපි ඇවිල්ලා මොන තරම් දුකක් තාම විඳිනවද බලන්න. කවද්ද මේකෙන් ගොඩ යන්නේ? හැමදාම හිර වෙලා එකම දේවල් කර කර ජීවිතේ තවදුරටත් නිකන් නාස්ති කරගන්නවද? ඊට වඩා දෙයක් තියෙනව නේද අපිට කරගන්න ලබාගත මනුස්ස ජීවිතේ. බුදු ශාසනය ලැබිච්ච වෙලාවේ, මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාවේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒකට හරි පඟ පෙන්වීමක් එක්ක, හරි වැඩපිළිවෙලක් එක්ක ගියොත් අපි කාටවත් අතරමං වෙන්න ඕනේ නැහැ පින්නතුනේ. ඉතින් මේ පටිපදාවෙන් දුක්ඛ පටිපදා දණ්ඩාභිඥාවෙන් කොහොමද මේ මෛත්‍රිය වඩන්නේ මෛත්‍රිය අප්‍රමාණය වඩන්නේ කියන එක දේශනා කරලා තියෙන පෙටකෝපදේශයේ පොතේ තියෙනවා ඒකේ 315 වෙනි පිටුව බලන්න පොත්පත් තියෙන අය ඔකේ තියෙන හරි ලස්සනට මේ දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා වඩන කල්හි භාගතුන් වහන්සේ දේශනා කරන ප්‍රථම ධානය සම්පූර්ණ කරනවා පළවෙනි ධානය ඔයත් අහලා තියෙනනේ ධාන. මොකද මේ පළවෙනි ධානය? දැන් අපි දන්නවා අපි ගමු අපේ කෙස් ලොම් නිය දත්තර වගේ අසුබේ හරි මොකක් හරි භාවනා කරනකොට අපේ ගන්න අරමුණ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණ. ඇලුනහම අපි යන්නේ වෙන පැත්තකට ගැටුනහම යන්නේත් වෙන පැත්තකට. නමුත් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක් අපේ හිතට දුන්නහම අපේ හිත විතක්ක විචාර, ඒ කියන්නේ එක්කම්ම විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාවලින් යුක්ත ඵලෙන් ධ්‍යානටපත් වෙනවා. දැන් අපි කයේ කොටස් ගැන උනත් බැලුවොත් කෙස් ලොම් නියඳත් ඉතින් ඔය වමනෙන් හැදිච්චා. එහෙම කිය කියලා හිමීට හිමීට බලා යනකොට ඉතින් ඔය කාරණේ සිද්ධ වෙනවා. හැබැයි එතන ඇති වෙන සමාධිය මූලිකව ඇති වෙන පින්නතුනේ සමතෙන් ඇති වෙන්නේ. සමත සමාධියක් ඇති වෙන්නේ ධානය ඇති වෙන්නේ සමත පැත්තෙන්. ඉතින් ඒ පළවෙනි ධානයේ මේ විදිහට සමතයෙන් ඇති වුණාම භාගතුන් වහන්සේ කියනවා එතින් පළවෙනි ධානයේ එහෙම වඩනකොට එයාට පළවෙනි සතිපට්ඨානය හේවත් කායානුපස්සනාව සම්පූර්ණ වෙන්න පටන් ගන්නවලු. දැන් ඔයාට දන්නවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා අනුපස්සන හතරක් තියෙනවා සතිපට්ඨානේ. දැන් කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා කායනුපස්සනයි මොකද්ද කරන්නේ? මේ රූපේ ඇත්තනේ බලන්නේ. රූපය. මේ කය කියන්නේ රූපේනේ. ඉතින් මේ රූපයත් එක්ක සම්බන්ධලා දෙන හුස්ම ගැන බලනවා, ඉරියව් ගැන බලනවා. නේද? සත ඉරියව්, සියලු ඉරියව් ගැන බලනවා. මේ රූපය හැදලා තියෙන ධාතු වලින්. මේක පිළිකුල්. මේ වගේ මේ රූපය අන්තිමේට ජරා වෙලා මේ විදිහට මරණයටපත් වෙලා යන හැටි අර නවසීවතික වගේ භාවනා තියෙන. ওই ටික තමයි තියෙන්නේ. ආනාපාන සතිය මුලින් තියෙන. ඒ කායानुපස්සනාව පෙන්නතුනේ සමතයක් තියෙනවා කී විපස්සනාවක් තියෙනවා. අනෙතරයි තියෙන හරි ලස්සන දේ. එහෙනම් ඉස්සල්ලා වඩන්න පටන් ගන්නකොට වැඩිනේ සමතය. ඊට පස්සේ තමයි මේකේ විපස්සනා වැඩෙන්නේ. එහෙනම් විපස්සනා වැඩෙනවා කායानुපස්සනා විපස්සනා වැඩෙනකොට එයාට මේකේ ඒ විපස්සනායෙන් තමයි මේ හැමදේම ඇතිවීම නැතිවීම නැත්නම් සමුදය අත්ංගමය කියන එක පේන්නේ. එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම න රූපේ ඇතිවීම නැතිවීම එයා බලනවා මේකෙන් පේනවා මේ රූපවල ඇතිවීම නැතිවීම ඉතින් මේ විදිහට එයා බලනකොට මේ රූපය ගැන සම්පූර්ණ කායනුපස්සනාවෙන් අවසානට ඔයත් අහලා තියෙනවා මේ කාය සංස්කාර සංසිදෝනවා කියලා. පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමේති සික්කති. පස්සම් බයං කාය සංකාරං පසසිස්සාමේ සික්කති. දැන් ඇත්තටම මේ කාය සංස්කාරයන් මොනවද මේ කාය සංස්කාර කියලා කියන්නේ? කාය සංස්කාර කියන්නේ කයින් කරන දේවල්නේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමවර්ධ වැසිරීම මේවා තමයි සංස්කාර. මම සම්පූර්ණයෙන්ම මේ අයින් වෙනවා කියන්නේ දැන් කයට අය මුකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ වෙන වැඩක් කරන්න කය ඒ කය කාය සංස්කාරයන් කරන්න හුස්මක්වත් ගන්න ඕනේ නැහැ දැන්. එහෙනම් ආස්වාද ප්‍රස්වාස මොකද වෙන්නේ? සංසිඳෙනවා. ඉතින් ආස්වාස ප්‍රසවාස සංසිඳුනහම ඒ විපස්සනාවෙන් එයාට අන්න විදර්ශනා ධානය එහෙම නැත්නම් මෙතන කියන දිබ්බ විහාරය. ඒ ධානය ටික ගන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඇත්තටම මෙතන චතුත්ථ ධානය දක්වාම යන්න පුළුවන්. හරියට මේක බලනකොට. ඒතර මේ සමතේ තියෙන සමතේ වැඩෙන ධානය වෙනයි විපස්සනා වැඩෙන ධානය වෙනයි. මේ භාගතුන් වහන්සේගේ මේ සමුදය එහෙම නැත්නම් හේතුඵලයක් දැකීමෙන් පටිච්ච සමුප්පන්නය දැකීමෙන් ධර්මයක් වැඩෙනකොට තමයි යාට මේ විදිහට විපස්සනා පැත්තෙන් ධානය වැඩෙන්න පටන් ගන්න. ඒකට කියනවා දිබ්බ විහාරයන් කියලා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයන් මේවා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දිබ්බ විහාරය එහෙනම් දිබ්බ විහාරයේ එනවා කියලා කියන්නේ ධාන හතර. පළවෙනි ධානයට එන්නම කාමයන්ගෙන් අයින් වෙන්න එපා, අකුසලයන්ගෙන් අයින් වෙන්න එපා. ඉතින් කාමයන්ගෙන් අයින් වෙන අකුසලයන්ගෙන් අයින් වෙනවා කියලා කියපුවාම එයා ඇත්තටම පින්නතුනේ බලන්න. එයා පළවෙනි සම්‍යක් ප්‍රදාන වීරිය තමයි එතන සම්පූර්ණ කරන්නේ. දැන් ආපහු මෙයාට මේ රූපය අපි හිතමු දැන් මේ ජරා ගොඩ අපි දැක්කා. දැන් භාවනා කරගෙන යනකොට මේක කුණු වෙලා පණුව ගහලා මේක ඇති වැඩක් නැහැ මේ ජරා ගොඩේ මොකක්වත් නැහැ. ඉතින් මේ වෙනකොට හරීම මනස හරීම විශාල වෙලා මනස ඉතාමත්ම මගේ කියලා ගන්න දෙයක් නැති වගේ තත්ත්වයට ස්වභාවයටපත් වෙලා තියෙනවා. ඉතින් ඉතින් මෙයාට ආයි හිතුනොත් එම ආ නෑ නෑ මේ මේ කෑල්ල හොඳයි කියලා වගේ හිතුනොත් එහෙම ආපහු ආයෙත් කාම විතක්කයක් මෙයාට ඇති වෙනවා. එහෙනම් දැන් මොකද්ද භාගතුන් වහන්සේ නැවත කාම විතක්කයක් ගන්න එපා. අපෝ මේක මොකද්ද කියලා ගැටුනොත් එහෙම එතන තියෙනවා ව්‍යාපාදයක්. ඒක ගන්නත් එපා. එහෙනම් එහෙනම් ඔන්න ඒ විතක්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක මේ හිංසා පීඩා කරන ඉතක් වලින් අයින් වෙන්න මෙයා විරිය කරනවා. මොකද නැවතත් අර පරණ කුණ වලට එතනින් යටනේ හින්දා. එහෙනම් විරියක් වැඩෙනවා එයාට. ඒක තමයි පළවෙනි විරිය කියන්නේ. සතර සම්‍යක්ප්‍රදාන විරිය පළවෙනි විරිය. දෙවෙනි විරිය, තුන්වෙනි විරිය, හතරවෙනි විරිය කියලා විරිය හතරක් තියෙනවා. එහෙනම් පළවෙනි විරිය වැඩෙන යාට. මොකක්ද මේ පළවෙනි විරිය? අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය. චන්දං ජනේති, වායමති, විරියං ආරබුදි චිත්තම් පග්ගන්නාති පදහති. නැතිලාම කකුසලයන් ආයේ එන්නේ නැති වෙන්නේ අවිරිය කරනවා. නැත්තේ ඒ වෙලාවේ දැන් නැහැ නේ අර රූපේ අතහැරියට පස්සේ මගේ කියලා ගන්න දැන් මේ ජරාගොඩ මොකද්ද මේ ගන්න කියලා දෙයක් නැත්තම්. එයා එහෙමනම් ආය කාම විතක් ඕන්නේ ව්‍යාපාද ඕන්නේ එයා දැන් ඉන්නේ නෙක්ඛම් මේ අතහැරීම තුළම ඉන්නවා ඒ විරිය එයා ඉන්නවා ඉතින් ඒ විරිය සම්පූර්ණ කරනකොට අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා ප්‍රතන ප්‍රථම සම්‍යක් ප්‍රදාන වීර්ය සම්පූර්ණ කරන විට ප්‍රථම ආශ්චර්ය අద్භූත ධර්මය එයාගේ හිතේ මතුවෙනවා. මොකද ඒ? ඒ තමයි පින්නතුනේ දුක්ඛ ආර්ය සත්‍ය. මේ දුක්ඛ ආර්ය සත්‍ය පරිපූර්ණ කරන මේ දුකයි. දැන් අහපත් අර ජරාගලට වැටුණොත් නිකන් අපි හිතන්න අපේ අසූචි වලක් ඇතුලේ ඉන්න අසූචි පණුව වගේනේ. මේ අසුචි වලේ තියෙන ඒවා කාගෙන අර මිරිස් ඇට වගේ ඒවා කාගෙන ඉඳගෙන මේක රණ්ඩු වෙනවා ගහ ගන්නවා මරා ගන්නවා බෙදෙනවා මා කරනවා ඔක ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ ඉතින් අපේ තියෙන සම්පත්තම ඔක ඇතුලේ තියෙන අර මිරිස් ඇට වගේ තියෙන දේවල් අසුචි කෑලි ඉතින් ඔක ඇතුලේ ඉඳන් ඉන්නවා ඉතින් දැන් ඕකෙන් අපි ගොඩට ආවට පස්සේ කෙනෙක් ගොඩට ඇවිල්ලා කියන අපිට තෙන්න කියලා. ගොඩට ආවට පස්සේ ආයෙත් අර අසුචි ගොඩේ මේ අසුචි ගොඩේ ඉඳගෙන නේද අපි හැම වෙලේම හැම කෙනෙක්ම මේ ඉන්න පිටින් ඉන්න කෙනාට පේනවා හොඳටම කවුද මේ පිටින් ඉන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ අසුචි ගොඩේ ඉන්න අපි හැම කෙනෙක්ම ওই අසුචි ගොඩේ ඉපදෙනවා ඕකෙම මැරෙනවා ඕකෙම ජරා වෙනවා ඕකෙම ලෙඩ වෙලා ඕකෙම මැරෙනවා ඉතින් මේක නේද මේ හැම අසුචි පණුවකටම දෙන්නේ මොන જાතියෙ මිදිසර තිබ්බත් මොන જાති අසුචි කැලේ තිබ්බත් ඉඩම් ගොඩනැගිලි යාන වාහන අර මේවා තිබුණාට ඔක්කොම ජාති වෙලා ජරා වෙලා ව්‍යාධි වෙලා මැරිලා යනවානේ පින්නතුනේ. ඔබත් මැරෙනවා මාත් මැරෙනවා. අපි හැම කෙනෙක්ම මැරෙනවා. ඉතින් එහෙමනම් මේ දෙන්න නිකන්ද මැරෙන්නේ ජරාවටපත් වෙනවා ලෙඩ වෙලා දි รา වයසට ගිහිල්ලා මැරෙන්නේ. ඉතින් මේ විදිහට මැරෙනවා කියලා එයා දැනගත්තාම ඒක තමයි දුක්ඛාරිය ජාති ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණපි දුක්ඛා ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග මේ විදිහට මහා දුක්කටක් හිතපු දෙයක් වෙන්නේ මේ දුක දකින්න දකින්න දකින්න දකින්න මොකක්ද හිතෙන්නේ යාට දැන් බලන්න අර විරියෙන් ඉන්නකොට මේ දුක දකිනවා මොකද අහපව් මේ කුණුකොඩට වැටෙන්න ඕනේ නැහැ කියලා ඉතින් මේක දකින්න දකින්න මයාට පේනවා ඇත්ත ලෝකේ ඇත්ත මොකද්ද ලෝකේ ඇත්ත එයා තමයි මේ සත්‍ය සම්පූර්ණ කරන පළවෙනි ආර්ය සත්‍ය සම්පූර්ණ කරනකොට පළවෙනි අදිෂ්ඨානය සත්‍ය අදිෂ්ඨානය සම්පූර්ණ කරනවා. මුසායම් මෝස ධම්මං තං සච්ඡං යං අසෝ අමෝස ධම්මං නිබ්බාන. මේ ලෝකේ තියෙන ඔක්කොම පච බොරු. එකයි තියෙන ඇත්ත වෙන්නතුන ඒක තමයි නිර්වාණය. එහෙනම් අපි මේ උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළිය වෙනකන් වැඩ කරනවා රා කරනවා මේවා කරන මොනවා සඳහාද? මුසාවල් බොරු බොරු දේවල් සඳහා. එහෙනම් සත්‍යයක් තියෙනවා නම් ඒ සත්‍ය දෙන්නේ නිර්වාණය පමණයි. මොකද මේ අසුචි වල ඇතුලේ බුදු පියාණන් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ තුල තියෙන දුක්ඛ විතරමයි. ඒක වෙනස් කරන්න කිසි කෙනෙක් නැහැ. ඔය අපි සැපයි සැපයි කියන ඒවත් ඒවා දුකට තමයි බුදුහාමුදුරු දාලා තියෙන ගැඹුරින් ගත්තා. මහණෙනි ඊ타මත් සෙවුම් ඕලාරික සැපයන් ඊ타ම සෙවුම් තියෙනවා. හැබැයි ඒ හරහා පුදුමාකාර දුක්ඛයක් තමයි විඳින්නේ සත්‍යය කියලා කියනවා. වස්තු 1000කි දුක් 1000කි කියලා කතාවක් අහලා තියෙනවා නේද? වස්තු තිබ්බාම සැප වැඩි කියලා හිතන්නේ. වස්තු නැත්තර දුකක් නැහැ. බලන්න අර ගහක් මුල මොනවද නැතු වෙන රහතන් වහන්සේට දතු ගාන්න තියෙන්නේ. බඩු ටික බලා ගන්න තියෙන්නේ. නැත්තම් අර කෝටි ගාණක් ධනෙ තියෙන ධනස්කන්ධයක් තියෙන. මහා ධනවතාවද කල්පනා කරලා බලන්න. මේ දුක දකිනවා. දකින්න කෙනා එයා මගේ කියලා ගන්න එහෙනම් රහතන් වහන්සේ මගේ කියලා ගත්තේ නැහැ ඇයි මේ දුක එහෙනම් සත්‍ය සත්‍ය වශයෙන් එයා දැක්කා මොකද සත්‍ය ලෝකේ මගේ කියලා ගන්න නැහැ එකක්වත් ඒ අතහරින එකෙන් තමයි දුක දකින් දකින් අතහරිනා කියන්නේ. එන් තමයි සත්‍ය අධිෂ්ඨානයේ හිතෙන් එවන බඳ ඇත්ත තුලින් මුසාවෙන් ලෝකයෙන් අතහැරිලා සත්‍ය ලෝකයට යනවා. සත්‍ය ලෝකය කියලා කියන්නේ යනවා කියලා යන්න දනක් නැහැ. නමුත් මෙතන නිර්වාණය කියන්නේ ඇත්ත. අනෙත් ඔක්කොම බොරු. එහෙනම් එතෙන් යන්න යාට පැහැදෙනවා. එතකොට දැන් මෙයාගේ ඒක සත්‍ය අධිෂ්ඨානය ඇත්ත තේරෙන්න තේරෙන්න එයාට මොකද වෙන්නේ? ඡන්දයක් ඇති වෙනවානේ. ඡන්ද සමාධිය. ඡන්ද සමාධිය කියලා කියන්නේ මොකද්ද? ඡන්ද සමාධිය කියලා කියන්නේ මේ පවතින්නේ නැති අනිත්‍ය වූ මේ ලෝකයට තියෙන කැමැත්ත නැති වෙලා ලෝකෝත්තර නිර්වාණයට තියෙන කැමැත්ත ඇතිවීම තමයි ඡන්දය කියලා කියන්නේ. අපි ඡන්ද දානවා නේද? ඔය ඇත්ත දාලා දැම්මනේ. ඒ ඡන්ද නෙමෙයි මේ ඡන්දේ. මේ නිවනද තියෙන ඡන්දේ. නිවනද තියෙන කැමැත්ත. එහෙනම් ලෝකේ ඇත්ත දකින්න දකින්න ලෝකේ යථාර්ථය දකින්න යදකින්න යම්කිසි කෙනෙක් මේ ලෝකයට තියෙන කැමැත්ත නැති වෙලා ලෝකෝත්තරයට තියෙන කැමැත්ත ඇති කරගන්නවා. ආන් එතකොට ඡන්දය ඇති වෙනවා. හැබැයි මේ ඡන්දයට මේ ඡන්ද සමාධියක් ඇති වෙන්නේ නැත්තටම පින්නතුනේ මෙතන. ඒ ඡන්ද සමාධියට බලපාන හිරිහැර කරන දෙන්නෙක් ඉන්නවා. ඒක තමයි අවිජ්ජා දෝමනස්ස කියන දෙක. අවිජ්ජායෙන් කියන්නේ ඇලෙන එකනේ. දෝමනස්යෙන් කියන්නේ ගැටෙන එක. එහෙනම් යම්කිසි කෙනෙක් ඇලෙනවා නම් ගැටෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ඇලෙනවා නම් ගැටෙනවා නම් එයා කොහාටද යන්නේ? අයත් අයත් අර පරණ කුළුකොටටම යනවා. එහෙනම් ඡන්ද සමාධිය නැති කරගන්නේ එයා. දිගටම ඉන්නවා ඡන්ද සමාධිය ඇති කරන්න ඇති කරන්න. යමක් මගේ කියලා ගන්න නම් ඉන්ද්‍රිය අසංවර වෙන්න ඕනේ පින්නතුනි. ඒ කියන්නේ ඇහෙන්නේ ගන්න කනෙන් ආයෙන් දිවෙන් කයෙන් මනෙන් මේවෙන් ගන්න ආයතන වලින් ගන්න. එහෙනම් ඉන්ද්‍රිය අසංවර වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් තිබුණොත් මට ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයා ගන්නෙ නෑ මගෙන් කියලා. එහෙනම් දැන් බලන්න ඡන්ද සමාධිය තියෙනවනම් මේ නිවන්ට යන කැමැත්ත තියෙන කෙනා අනිවාර්යෙන් ඇහැ සංවර කරගන්නවාමයි. කන සංවර කරගන්නවාමයි. නාසය සංවර කරගන්නවාම ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය වෙනවා. චන සමාධිය නැත්නම් අයත් අර කාම විතක්කයක් ඇවිල්ලා අයත් පරණ කුණ කොට වැටෙනවා සූචි වලට. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරණය කරනකොට අන්න මේ ඉන්ද්‍රිය සංවර කරනකොට අයත් වහල්ති අර කරණීය මෙත සූත්‍රයේ තියෙනවා. සන්දින්ද්‍රයෝච නිපකෝච එහෙනම් ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනා තමයි මොකද කරන්නේ මේ ලෝකය මගේ කියලා ගන්නෙ නැත්තේ ඇයි මේක කුණු ගොඩ කියලා දැක්කනේ. මේ ජරා ගොඩ කියලා හැම කෙනෙක්ම දැක්කා. යථාර්ථය දැක්කා. එහෙනම් දකින්න දකින්න මෙයා මොකද කරන්නේ? මේක මගේ කියලා ගන්න නැත්තම් මේකේ ගන්න ගන්න දුක් විඳිනවා කියලා මෙයා දන්නවා නම් මහා දුකක් තියෙන්නේ මේ හැම කෙනෙක්ම. මේක යම් කිසි විදියට ගත්තොත් මගේ කියලා ගත්තොත් එයා ජාති වෙලා ජරා වෙලා ව්‍යාධි වෙලා මැරිලා යනවා. එහෙනම් මැරිලා යනවා නම් දුකටපත් වෙනවා ඔබත් මමත් අපි හැම කෙනෙක්ම දුකටපත් වෙනවා කියලා දන්නවනම් දැක්කනම් දැනගත්තනම් දැකගත්තනම් එයාට මොකද්ද වැඩෙන්නේ එයාට වැඩෙනවා මේ සියලු සත්‍යෝ මේ සංසාර දුකින් අත මිදෙත්වා කියන මහා කරුණාවක් කියන එක. ඒක තමයි මෙත්තා අප්‍රමාණය කියලා කියන්නේ. මෛත්‍රී අප්‍රමාණයට මෙයාට යන්න පුළුවන්කමක් ලැබෙන ඇතනේ. එහෙනම් දැන් අම්මා තාත්තා නංගී මල්ලී බල්ලා කුකුලා නෙවෙයි. සියලු සත්‍යය උතුරු දිශායන සියලු සත්‍යය නැගෙනහිර දකුණු බටහිර උඩ යට ඉන සියලු සත්‍යය මේ සංසාර දුකෙන් අත මිදෙත්වා කියලා ભેදයක් නැතුව කුලයක් අල්ලන්නේ නැතුව මගේ කරගන්න නැතුව සියලු දෙනාට එක හා සමානව මෙත්තාව පතුරවන. ආන් එතනින් තමයි අපේ හිත මෙත්තා ප්‍රමාණයට යන්නේ. අන්න ඒ විදිහට මෙත්තා ප්‍රමාණයට යෑම සඳහා මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා මෙතනින් මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. එහෙමනම් අපි පින් අනුමෝදන් කරනවා එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සිර දිනාටම තෙරුවන් සරණයි Thank you. සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහැවතුනි ඔබටත් පුළුවන් සදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 011 2 697 140 0112697140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පතයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0113071082 ඔබට තෙරුවන් සරණයි Thank you.